අපි සම්පූර්ණ පාලනය වෙන්නේ ජනමාධ්‍යනේ gederin ඉන්නකොට. මොනවද අපි කන්න ඕන මොනවද කරන්න ඕන දරුවෝ මොනවද කරන්න ඕන මීගාට මොනවද කරන්න ඔක්කොම ජනමාධ්‍යනේ පාලනය වෙන්නේ. මොන තරම් වාල් ජීවිතයක්ද අපිට තියෙන්නේ. බලන්න මේ කැලේ ඉන්න රිලෙවෙක්. උන්ට කිසිසේත්ම උද්දමනය කියලා ප්‍රශ්නයක් නැහැනේ. උන්ට කවදාකවත් විරකියාව කියලා ප්‍රශ්නයක් නැහැනේ. උන්ට කවදාවත් ආතතිය කියලා එකක් නැහැනේ. උන්ට කවදාකවත් මානසික අසහන නැහැනේ. নিকමට හරියි. নিක්කමට හරි ඔයගොල්ලෝ අහලා තියෙනවද රිලෙවෙක් සියදී නැසගත්තයි කියලා? වෙයිද කවදා හරි? අද ලංකාවේ මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා වැඩිම සියදී නැසගෙන ලංකාවේ සිද්ධ වුණේ. මේ දවස්වල වැඩිම වෙන්නේ ජපානේ මං හිතන්නේ. ඇමරිකාවේ දක්ෂම හමුදාවේ ඉහළම ලොක්කෝ 1000ක් සියදී නැස ගන්නවා මාසෙකට. දවසට 26 දිනක් සීදීනස ගන්නවා. තිරිසංගාව අහලකවත් තියනද බලන්න. වැද්දෝ ගාව අහලකවත් තියනද බලන්න. ගම්මු ගාව අහලකවත් තියනද බලන්න. මේ කතාවෙන් තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. බුදුම රස්සාවල් කරන්නේ උගත්තු ගාව තියෙන්නේ බුදුම අසහනයක් නේ බුදුම ආතතියක් නේ. ඉතින් අපි මේ නිදහස් වෙලා පැත්තකට ඇවිල්ලා නොදන්නා කෙනෙක් ඇවිල්ලා බට්ටියක් තම්බලා දෙනවා. අපි ඒක කාලා කතාන කර පැයක් ඉන්නයි කියන එක. මම කියන්නේ මේක සමාදම් වෙන්න කියලා මම මේ කියන්නේ. මේක අපේ ජීවිතයට කරන අනුග්‍රහයක්. එතකොට තමයි සමත භාවනාවක් නැත්නම් සමත අනුග්‍රහිතයක් කරන්න බෑ. ඒක තුන්වෙනි කාරණාව. සීලය, සුතය, සාකච්ඡාට පස්සේ සමත අනුග්‍රහිතේ වාඩි වුණාට පස්සේ අපිට බලතැහැකි. ඒක නිකන් හොල්ලන්න නැතුව විනාඩි කීයක් ධානයන පුළුවන්. ඒක පේලියට පියවර කීයක් විදිහට ගන්න පුළුවන්. බත් කටවල් කීයක් 100න් යුක්තව ගන්න පුළුවන්. දත් මදිනකොට කොච්චර වෙලා දත් මදින එකේ හිත තියෙනවද? නානකොට නාන එකේ හිත තියෙනවද? නැත්තම් කකුල ජපම් බඩ ජරුමන් කෙහෙත ගියපලේනේ අරග කරනවා මේ වැඩ හිත කොයිද? මේකෙදි එහෙම නැහැනේ. ආන් මේ වගේ හිත එකලස් කරගෙන ඒකෝදි කරගෙන ඒකාග්‍ර කරගෙන බත් කටක් කන්න නෑ නේ ඔය නෑදෑයෙක් ඉන්න වෙලාවක ගෙදරක දොරක ඉන්න වෙලාවක අපි මාකට් එකට ගිය වෙලාවක කානිවල් එකට ගිය වෙලාවක මොනම දෙයක්වත් කරන්න දෙන්නේ නැහනේ. අපායේ ගිහිල්ලා වෙන කවුරුත් යමප යමපල්ලෝනේ අපේ විනාශ කරන්න. අපි මේ දන්න කියන යාළුවෝ නෑදෑයෝ මිත්‍රෝ සීරම කරන්නේ. උදේට කතපාර 300යි, දවල්ට කතපාර 300යි, රැයට කතපාර 300යි වගේ හිත එකලස් වෙන්න දෙන්නෙම නෑනේ. අපිට ඉතින් පුළුවන් තරම් හොඳලාගේ හිත අවුල් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ගෙවල් දොරයි නෝට අපිත් කරන්නේ අනික් මිනිස්සුගේ හිත අවුල් කරන එක තමයි තී සාපේ තමයි අපිට ලැබෙන්නේ. ඒක හිත එකලස් වුණාට පස්සේ තමයි විපස්සනාවක් කරන්න පුළුවන් වෙන්නේ. මොකද්ද අනිත්‍ය කියන්නේ මොකද දුක කියන්නේ මොකද්ද අනාත්මය කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. එතකන්නයි ඉතින් අනිච්චන් දුක්ඛ අනාත්තන් කීක පාඩම් කර කර භාවනා කර කර ඉන්නවා. හැබැයි යන්නේ ඒකාන්තින් අපායට. කොච්චර භාවනා කටපාඩම් කරන හිටියත් යන්නේ නැහැ. මොකද අර ඒකට අවශ්‍ය කරන සීලානුගායිතේ, සුතානුගායිතේ, සාකච්ඡානුගායිතේ, සමතනුගායිතේ නැතුව මේ හිත හිත අනිත්‍ය දුක්ඛ අනාත්මයි, ඇහ අනිත්‍ය දුක්ඛ අනාත්මයි, දිව අනිත්‍ය දුක්ඛ අනාත්මයි කිය කිය හිටියට මොකක් වෙන්නේ නැහැ නේ. අපි බලමු ඒ විදිහට අපිට හම්බෙච්ච වෙලාවෙ හිතට අනුග්‍රහ කරලා ආජානීය අස්වේක් රජ්ජිරුවන්ට ගැළපෙන්න රාජ රහෝ රාජ හත හත්ති සේනාවට යන්න සුදුස්සෙක් වෙන්න රාජ බොග්ගෝ රජුරුවන්ගේ භාණ්ඩාගාරයෙන් යැපෙන්න රජුරුවන්ගේ කෑම කණ්ඩ ඒ වගේම රාජ්‍යයන්ගේ අංගයක් වෙන්න රජුරුවන්ගේ තේන්නුනේ තියෙන්න ඕනේ සිවුරංග සෙනගෙන් එක සේනාවක් තමයි අස්ස සේනාව ඒකේ නායකයා වෙන්නේ ඒ අශ්වයා කොච්චර පිං කරලා තියෙනවද? ඒක හොඳටම දෙමොහොන් අශ්වයෙක් වෙන්න ඕනේ. ඒක ලෝකේ තියෙන අධිකම මිල ජොබ් එකක් තමයි අශ්වයන් බ්‍රීඩ් කරලා නැත්නම් දෙමොහොන් කරලා ඒ අශ්වය හදන එක. ලංකාවේ නෑ ලංකාව හුඟක් වෙලාට අපි පොලිස් සමුදාවට එම අශ්වය ගේන පිටරටවල් වලින්. ඉන්දියාවේ තියෙනවා. ඒ වගේම මේ අශ්වයෙක් ලෙඩ වෙච්චාම ඒ අශ්වය ප්ලේන් එකේ දාලා වෙන රටකට ගිහිල්ලා සුවාර කළ තමයි සනීප කළ තමයි ගියේ. මේ ළඟදී ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියා හැම මම හිතන්නේ සත් මේ නතරටද කොහෙද මේ අස්සරේස් තියෙනවා. ඒ අස්සරේස් තියෙන වෙලාවට ඉතින් ඒ අස්සයෝ ගෙනල්ලා ඉතින් අස්සරේස් කියන එක දාන සූදුවක් අපෙත් තියෙන. ඒ ඉන්න හොඳම අස්සය ඇරියා තනිව කරගෙන එන්න කියලා රුසියාට රුසියාදී මැරුවා. ඉතින් සැකයක් තිබුණ සෑහෙන්න අර රටට තියෙන කීර්ති නාමය නැති කරන්න මැරුවා කියන අදහස. ඒ මරන්නේ විශේෂ ක්‍රමවලට තුවාල වෙන්නේ නැති වෙන විදිහට මොකද එහෙම කරොත් මේ රටේ විදුල ප්‍රකාශ කරනවානේ මොකද Tamange හිටපු හොඳම රාජාංගයක් වෙන අශ්වය මැරුවයි කියලා. ඒගොල්ලෝ චෙක් කරා හැම සෛලයක් පාසාම සයනයිඩ් කොච්චර තියෙනවද කියලා බලන්න. සෛලයකට සයනයිඩ් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන් ඒ සෛලය මැරෙනවා. ඒකට මම හිතන්නේ ඒකත් එච්චරම හොයාගන්න බැරි නෝ හැබැයි සාමාන්‍ය ප්‍රමාණයකට වැඩිය සයිනයිඩ් ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඉතින් අර රටේ කියන්නේ සනීප කරන්න ගෙන අශ්වය මැරුණා. එච්චරයි. ඒ අශ්වය මැරීම මුළු රටටම ගිහිල්ලා. ආන් ඒ වගේ රාජ රතක් වෙච්ච රාජ රහෝ වෙච්ච රාජ බොග්ගෝ වෙච්ච රාජාංගන් අංගක් වෙච්ච අශ්වය කියලා කියන විශාල වටින දෙයක්. ඒ වගේම තමයි භික්ෂුවක් වෙන එකත්. ඊට හපං භික්ෂුවක් වෙන එක මොකද මේ භික්ෂුව නිවන් දකින්න පුළුවන් අස්සයට ඔය මේ ආජානි වුණාට නිවන් දකින්න බෑ අපේ බෝසත් වහන්සේ ඒ අස්ස කුලවල ඉපදෙනකොට ඒ ඉහළම කුලේ තමයි ඉපදිලා තියෙන්නේ මේ ආජානි අස්සයන් වෙලා ඉතින් අපිට මේ හම්බෙලා තියෙන භාවනාවේදී අපිට මේ හම්බෙලා තියෙන සතියේදී අපිට මේ හම්බෙලා තියෙනලා තියෙන නිවාසික වැඩමුළුවේදී අපේ හිත කොච්චරක් අපි ඒ මට්ටමට නග්ග ගන්නවද අඩු ගන්න චිත්තක්ෂණයකට අපේ හිත ඒ වගේ ආජානීය මට්ටමට නග ගන්න පුළුවන්ද එහෙනම් භික්ෂුවකට ලැබෙන ආහුණෙය පාහුණෙය දක්ෂිනෙය අංජලිකරණීය කියන බොහෝ දුර සිටගෙන දෙන දෙයක් වළඳන්න පින් තියනවාද වැදගතිකට සපේන ලද උයන ලද භෝගයේ කොටසක් අපිට වළඳන්න පින් තියනවාද දානෙ බෙදලා වඳින වැඳිල්ල බාර ගන්න පින් කියනවාද අංජලිකරණීය ඒ විදිහට බුදුරජාන්සේ පෙන්වන භික්ෂුවක් ළඟට අනික් මිනිස්සු එන්නේ මේ බයකටවත් ආදායම් බන්දෙන් නිදහසෙන් සල්ලි දෙන්නවත් නෙවෙයි භික්ෂුවගේ තියෙන මේ ಗುಣ ටික දැකලා ඒ ಗುಣ ටික වඩපියව ඒක බුදුහාමරෝ රාහුල පුංචාමරණ කියනත් ඔය කටින්මයි යසෝදරාට කියනත් ඔය කටින්මයි සුද්ධෝදන රජුණන් කියනත් ඒ කටින්මයි අපටත් කියන්නේ ඒ ශ්‍රී මුකේම තමයි. අපිට තියෙන්නේ මේක බාර ගන්නවද නැද්ද කියලා නැත්තම් නිකන් මේ කොන්ද කැඩිච්ච අස්සෙක් කකුල කැඩිච්ච අස්සෙක් බාටපත් වෙනවද එහෙම නැත්නම් අපි ආජානීය අස්සෙක් බාටපත් වෙනවද කියන එක කිසි කෙනෙක් මත රඳා පවතින්නේ නැහැ ඒක දේශනාවල ඉවරනකොට තේරුම් ගන්න පුළුවන් වුණොත් මම සාර්ථකයි කවුරු හරි හිතනවා මට ආජානීය වෙන්න බැරි මේ අල්ලපු ගෙදර මිනිස්සයා හොඳ නැහැ ආණ්ඩුව හොඳ නැහැ වැස්ස හොඳ නැහැ කෑම හොඳ නැහැ කියලා එහෙම එකක් මේකේ නැහැ මේක තියෙන එකට අවශ්‍ය කරන ඔක්කොම අපි ළඟ තියෙනවා. අපිට තියෙන එකට ප්‍රතිතද කරගන්න එක. ඒකට බුදුරජාණන් වහන්සේ ශික්ෂණ කියන වචෙන් තමයි පාවිච්චි කරන්නේ. හික්මීම කියන තමයි වචෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන ඒ දේ කරන්න අවශ්‍ය කරන බුද්ධෝත්පාද කාලය අපිට ලැබිලා තියෙනවා. ඒ දේ අවශ්‍ය කරන manussෝත්තා manuss පටිල අත්පටිලාභය අපිට ලැබිලා තියෙනවා. ඒ ක්ෂණ සම්පත්තිය තියෙනවද කියලා බලන්න. වාඩි වෙලා කොච්චර හුස්ම ගන්නක් සතියෙන් ගන්න පුළුවන්ද කියලා. ඇවිදිනවා බලන්න පීවර කීයක් සතියෙන් යන්න පුළුවන් ඒකට පික්ෂණ සම්පත්තිය කියනවා.